ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දකුණු තරන්ගම මෛරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරේ ආචාර්ය පූජ්‍යපාද වලේබොඩ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එළඹෙන වෙසක් පුර 15ක් පොහෝ 18 දින 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට පිළිවෙතින් පෙළගැසෙමු. පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සි සමාදන් වීම සඳහා අපි নমස්කාරය කියමු.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 මේ පින්වත් සිළු දෙනාම මෙම වටිනා ධර්ම දේශනාවට සවන් දීම සඳහා සූදානමින් සිටින්නේ 2600 බුද්ධ ජයන්තිය ලංකාවේ බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවට වගේම මුළු මහත් ලෝක වාසී සියලු දෙනාටමත් ඊටමත් වැදගත් උතුම් පොයේ දවසක්. ඒ නිමිති කරගෙන ගරු ජනාධිපතිතුමාගේ නියමයෙන් නිර වශයෙන් රාජ්‍ය මට්ටමින් මේ වර්ෂය නම් කරලා තියෙනවා 2600 සම්බුද්ධ ජයන්ති වර්ෂය කියලා. ඊට අමතරව මේ වර්ෂය තුල තේමා පාඨයේ හැටියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියන ඒ අදහස තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එයින් අදහස් කරන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මොනවද කියලා දැන හඳුනාගෙන ඒ බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුව 2600 සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරන මේ උතුම් අවස්ථාවේදී මුළු මහත් රටවාසී සියලු දෙනාම ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා තමන්ගේ දූ දරුවන්ද වැඩිහිටියන්ද සමාජයේ ජීවත් වෙන සෑම කෙනෙක් තුළම මේ අවබෝධය ඇති කරලා බෞද්ධ ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා ඒ අනුව තමන්ගේ ජීවිත ධර්මානුකූලව හැඩගස්ව ගන්න කියන එකයි පිළිවෙතෙන් පෙළ ගැසමු කියන මේ අදහසින් රටට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙමනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න උවමනා වෙනවා මේ පිළිවෙත් කිව්වන් පස්සේ මේන් අදහස් කරන්නේ මොකක්ද කියලා. මේන් අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ප්‍රතිපත්ති. බෞද්ධ ප්‍රතිපත්ති හඳුනා ගැනීමට නම් ඒ සඳහා අපට තියෙන්න ඕන ඒවා හඳුනා ගන්න ක්‍රමයක්. මූලික වශයෙන් ක්‍රම තුනකට පුළුවන් බෞද්ධ ප්‍රතිපත්ති හැමෝට හඳුනා ගන්න. එකක් තමයි මහා බෝසතාණන් වහන්සේ බුදුබව පතාගෙන සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පුණලද පාරමිතා ධර්ම පුරවපු ඒ අසිරිමත් බෝසත් සිරිත විශේෂයෙන් ජාතක කතා වලින් නිරූපණය වෙන බෝසතාණන් වහන්සේගේ චරිතය හඳුනාගෙන ඒ චරිත ලක්ෂණ තුලින් ඔන්න බෞද්ධ ප්‍රතිපත්ති අපට ඉතාමත්ම පැහැදිලිව හඳුනා ගන්න අවස්ථාව සීතන. ඒ සඳහා ජාතක කතා කියවීම සහ ඒ ජාතක කතා වලින් නිරූපණය වෙන බෝසත් චරිතය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් ඉදිරිපත් කරන ධර්ම කරුණු. මෙන්න මේ සාධක තුන මුල් කරගෙන බෞද්ධ ප්‍රතිපත්ති අපට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති හඳුනාගෙන ඊට අනුව අපේ ජීවිත අපට සකස් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සියලුම මාධ්‍ය ආයතන වලින් වටිනා ධර්ම දේශනාවල් පවත්වලා විවිධ ආගම වැඩසටහන් සම්පාදනය කරලා රටේ ජනතාව මේ වෙනුවෙන් දැනුවත් කරමින් තිබෙනවා. ආන්නේ දැනුවත් කිරීමේ තවත් එක් අවස්ථාවක් හැටියටයි ධර්මදේශනාවේ දායකත්වය දරමින් රැස් වී සිටින පින්වත් ඔබ සියලු දෙනාම ඊටාම සංසුම්ව තැම්පත්ව දැන් මේ බණහඬ සූදානම්ෙන් සිටින්නේ. අද මෙම ධර්මදේශනාවේ මාතෘකාව සඳහා මම තෝරාගත්තේ ධම්මපදයේ සඳහන් බුද්ධ වර්ගයට අයිති ඊටමත් වටිනා ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ අදහස තමයි සුකෝ බුද්ධානං උප්පාදෝ බුදුවරයෙක්ගේ පහළවීම සැපයට හේතුවක්. සුඛා සද්ධම්ම දේශනා. එබඳු බුදුරෙක් දේශනා කරන ධම් ඇසීම දේශනා කිරීම සැපයට කරුණක්. සුඛා සංඝස සාමග්ගී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය රකින්න ආරක්ෂා කරන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ සමගිය සැපයක්. සමග්ගානං තපෝ සුකෝ සමගිය ජීවත් වීම තමයි උසස්ම තපස බවට පත් වෙන්නේ. මෙන්න මේ අදහස තමයි මේ ගාථා රත්ණයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේ ගාථා රත්ණය මුල් කරගෙන අද මේ පින්නතුන්ට මම බලාපොරොත්තු වෙනවා සුකෝ බුද්ධානං උප්පාදෝ බුදු උපත සැපතක් බවට පත් කරගන්න මේ රටේ ජීවත් වූ ආදී අපේ මුතුන් මිත්තන් අපේ වැඩිහිටියන් ලංකාවේ ජීවත් වුණු බෞද්ධ ජනතාව මොන වෙනින් ක්‍රියා කළාද කියන එක පැහැදිලි කරන්න යද මම බලාපොරොත්තු වෙන මාතෘකාව. බුදු උපත ලංකාවේ ජනතාව සැපතක් බවට පත් කරගත්තේ කෙසේද? ඒ සඳහා ඔවුන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවද කියලා මේ කරුණ පැහැදිලි කරන්න. මෙන් අතීතයේ ජීවත් වූ අපේ ලාංකික ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ පින්නතුන්ගේ ඒ වටිනා ධර්මානුකූල ජීවිතයක් එබඳු තත්වයකට තමන්ගේ ජීවිත සකස් කරගන්න ඔවුන් අනුගමනය කළ ප්‍රතිපදාවක් තේරුම් ගැනීමෙන් අවබෝධ කර ගැනීමෙන් අපට පුළුවන් අපට යම් වැරදීමක් වෙලා තියෙනවා නම් අතපසු වීමක් වෙලා තියෙනවා නම් මේ වන විට ධර්මයෙන් ඈත් වීමක් තියෙනවා නම් අප අතර යම්කිසි සදාචාර පරිහානියක් තියෙනවා නම් ඒක කොහොමද සිද්ධ වුනේ මොකක් නිසාද ඒක සිද්ධ වුනේ කොතනින්ද ඒක සිද්ධ වුනේ ඒක හදාගන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන අතීතයෙන් වර්තමානට ආදර්ශයක් ගන්න උවමනා නිසායි මම මේ කාරණා ටික පැහැදිලිවම කල්පනා කළේ ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ තමන්ගේ දේශනාවල් දේශනා කළේ ඇයිද කියන එකත් ධර්මයේ දේශනාව ආරම්භයේදීම දැනගැනීම ඉතාම අවශ්‍යයි. බුදු බුදු කෙනෙක් ලෝකෙට බණ කියන්නේ ඇයි කියන එක. මේක මධ්‍යම නිකායේ ආර්යපාසන පරිේෂණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ඒ වගේම චූල සත්‍යක සූත්‍රය ඉතාමත් පැහැදිලිව දේශනා කරලා තියෙනවා බුදු කෙනෙක් ලෝකෙට බණ කියන්නේ ඇයි කියලා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති පින්වත්නි මේක ඉතාමත් වැදගත් කරුණක් මේක සඳහන් වෙලා තියෙන චූලසත්‍යක සූත්‍රයේ මධ්‍යම නිකායේ ලෝකයට පහළන බුදුවරේ මොකක් නිසාද ජනතාවට මිනිස් වර්ගයාට ධර්ම දේශනා කරන්නේ. එතෙන්දී පෙන්වන බුදුහාමුදුරෝ බුදු කෙනෙක් බුද්ධෝසෝ භගවාය ධම්මං දේශේති. දැන් බුදු කෙනෙක් අනුන්ට ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලා තමන් ධර්මය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තා වූ ධර්මයේ ධර්මය අනුන්ට අවබෝධ කරවීම සඳහා තමයි බුදු කෙනෙක් ලෝකෙට බණ කියන්නේ. කියන්නේ තමන් දැන තමන් ඒ ධර්මය දැනගෙන අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තා වූ ධර්මයේ ධර්මයේ අනුන්ට අවබෝධ කරලා දෙන්න තමයි බුදු කෙනෙක් ලෝකයට බණ කියන්නේ. අනිත් කාරණාව තමයි දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේ. දැන් බුදු කෙනෙක් හැම වෙලාවෙම තමන්ගේ ඉන්ද්‍රියන් দমনය කරගෙන ඒ ඉන්ද්‍රිය দমনය කරගත්තා වූ බුදුරජාණන් වහන්සේ අනුන්ගේ ඉන්ද්‍රිය দমনය කිරීම සඳහා ධර්ම දේශනා පවත්වනවා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. සංසුම් මනසක් ඇති කරගත්තා වූ බුදුරජාණන් වහන්සේ එබඳු සංසුම් මනසක් නැති අයට මනස සංසුම් කර ගැනීම සඳහා ධර්ම දේශනා කරන්නේ. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මේ සසර මෙරි මෙරි ඉපදිපදී අනන්තවත් වාර ගානක් සසර මේ ගමන් කරන ඒ සසර ගමනින් එතර වෙලා අනුත්තම සසර දුකින් එතර කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අවසන් වශයෙන් මෙතන කියනවා පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේශේති. දැන් වචනාර්ථය ගත්තොත් මේකේ තේරෙනවා පිරිනුවම් පානෝ කියන එකයි. දැන් බුදුහාඳුරෝ පින්වන් පාල අපට පින්වන් පාන්න බණ කියනවා වගේ අදහසක් වචනාර්ථේ. නමුත් එහෙම එකක් නෙමෙයි මේකේ අදහස් කරන්නේ කෙලෙස් ප්‍රහීන කළා වූ බුදුරජාණන් වහන්සේ අපටත් කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා ඒකේ වටිනාකම අවබෝධ වන ආකාරයෙන් ධර්ම දේශනා පවත්වන්නේය. එහෙමනම් මේකෙන් අපිට පැහැදිලිව පේනවා බුදු කෙනෙක් ඇයි ලෝකයාට බණ කියන්නේ. අපේ මනස සංසුන් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අපේ ඉන්ද්‍රයන් සමනය කර ගැනීම සඳහා මේ සසරින් එතර වීම සඳහා සහ කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා තමයි බුදු කෙනෙක් ධර්ම දේශනා කරන්නේ. එහෙමනම් අද මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ සිට දෙනාමත් බුදු කෙනෙක් ධර්ම දේශනා කිරීමේ પરමාර්ථය අදහස් තේරුම් අරගෙන ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන ධර්මයෙන් ලබන තනසිර ලබා ගැනීම අදහසින් ඕන බණහන්. එහෙමනම් සංසුම් මනසින් යුක්තව ඊ타මාත්ම tempatව මේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන් අදිස්ථාන කරගන්න. දැන් මම ප්‍රධාන වශයෙන් මාතෘකා කරගත්තේ බුද්ධ චරිතය, අසිරිමත් බුද්ධ චරිතය. ඔය 2600 සම්බුද්ධත්ව ජයන්ති කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 1 2 3 4 කියලා ගණන් හදගෙන ආවන් පස්සේ හරියටම වසර 2600ක් සම්පූර්ණ වෙන්නේ හිතින් උදා වෙන වෙසක් පුර පසළොස්වක පොයේ දවසට. ඒකයි මේ ඓතිහාසික දිනය. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදී ලෝකේ පරමාදර්ශී උතුම්ම චරිතය වෙන බුද්ධ චරිතය මේ ලංකාවේ ජීවත් වුණු ජනතාව මොනතරම් හොඳින් මේ බුද්ධ චරිතය හදාරලා බුද්ධ චරිතයේ ආදර්ශය අරගෙන තමන්ගේ ජීවිත ධර්මානුකූල සකස් කරගන්න ගතු මහන්සිය වෙහෙර තමයි මම මේ අවස්ථාවේ ඔය පින්නතුන්ට පැහැදිලි කරලා දේශනා කරන්නේ ඒ තුලින් වර්තමානයේ ජීවත් වෙන අපිටත් පුළුවන් ලොකු ආදර්ශයක් අරගෙන අපේ ජීවිතත් ඒ අනුව සකස් කරගන්න. ඒතරේ ওই පින්නතුන් කවුරුත් දන්නවා බුදුහාමුදුරුව බුදුනාට පස්සේ ඉස්සෙල්ලාම ධර්ම දේශනා කළේ නැහැ. සාරා සංඝයේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ උතුම් වූ ලෞතර බුදුබවට පත්වෙච්ච බුදුහාමුදුරුව එකපාරට ධර්ම දේශනා කළේ නැහැ. බුදු වෙලා මාස දෙකක් ගියාට පස්සේ තමයි බුදුහාඳුරෝ පළවෙනි ධර්ම දේශනා දේශනා කළේ. එතකන් ධර්ම දේශනා කළේ නැහැ. නමුත් උන්වහන්සේ මාස දෙකක් යනකම් ධර්ම දේශනාවක් නොකළා. බුදු වෙච්ච ගමන් ලෝකයාට විශාල ධර්මයක් ආදර්ශයෙන් පෙන්වුම් කළා. මොකක්ද මේ ආදර්ශය? කළගුණ සැලකීම. තමන්ට බුදු වෙන අවස්ථාවේදී සෙවන දුන්න පිට දෙන්න ආධාරයක් වූ හිතක් පිටක් නැති බෝධින් වහන්සේ දිහා බලාගෙන දවස් හතක් අනිමිස ලෝචන පූජා පවත්වලා ලෝකයට ආදර්ශයක් දුන්නා යම් කෙනෙක් Tamanට උදව්වක් උපකාරයක් වුණා නම් මිනිස්සෙක් වෙන්න ඕනේ නැහැ සතෙක් වෙන්න ඕනේ නැහැ ගහක් මුලක් ගලක් වුණා කමන්නේ නැවත ප්‍රතිපකාර කරන්න ඕන කියන මෙන්න මේ ලෝක ආදර්ශය තමයි බුදුහාඳු බුද්ධ චරිතයෙන් ලෝකයාට ඉස්සෙල්ලාම දීමු දහම් පණිවුඩේ දැන් මේ දහම් පණිවුඩේ බලන්ද අර ඇවිල්ලා ඇවිල්ලා ලංකාවේ ජනතාව ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ළඟට එනකොට මුළු මහත් හදවතින්ම මේ පණිවුඩය අපේ ජනතාව වැළඳගත්තා. අපේ ලේවල මස්වල ඇටවල ඇට නහර මිදුළු වල තියෙනවා එදා බොමැඩදී බුදුහාර දෙවි මේ ලෝක ආදර්ශය. ඔය පුණුති මොහොතක් කල්පනා කරලා බලන්න දැන් අපේ ගෝවි මහත්මේ කුඹරක් වගා කරන ගොවි මහත්මයෙක් කුඹරට ගිහිල්ලා උදැල්ලත් අරගෙන ඒ ගොවි මහත්මයා කුඹර කොටන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? උදැල්ලට වැඳලායි කුඹර කොටන්නේ. ඇයි මේ? උදැල්ල වඳින්න මේ පූජනීය වස්තුවක්ද? නෑ. ගොවි මහත්මයාට කුඹර කොටන්න කලින් උදැල්ලට වඳින්න කවුද ඉගැන්වුවේ? මොන පොතේ තියෙන්නේ? හෝඩි පොතේ ඉගැන්වුවද? සාමාන්‍ය පෙළ පොලේ උගන්වනවා, දාම් පාසල් පොතේ ඉගන්වනවද? ස්වාමින් වහන්සේලා බණට දේශනා කළා මෙහෙම කරන්න කවුරුත් කිව්වේ නැහැ. කවුරුත් උගන්වපු කෙනෙක් නැහැ. නමුත් ඒක කරනවා. කොහොමද මේ කරන්නේ? මේ ගුණය අපේ ලේවල තියෙනවා. කොහෙන්ද මේ ගුණේ ලේවලට ආවේ? අන්න බුද්ධ චරිතයෙන් ආවේ. එදා බුදුහාඳුර බුදු වෙලා බෝ මැදට බෝ මැදදී අනිමිස ලෝචන පූජාව දක්වලා ඒ පෙන්නපු ලෝක ආදර්ශය තමයි ගොවි මහත්මයා කුඹරට ගියාම උදැල්ලට වැඳලා උදැල්ල උදැල්ලෙන් කුඹර කොටන තත්වයට ආවේ. මේ ගුණ අපේ ලේවට ආව ලංකාවේ සිංහල බෞද්ධයන්. දෙපමණක් විතරක් නෙමෙයි. දැන් අපේ අම්මලා ගෙදර කෑම උයන්න ගියාම ඉස්සෙල්ලාම බත් උයන වෙලාවට හාල් ටික හොදලා මුට්ටියට දාලා ලිප පත්තු කරලා මුට්ටියට වැඳලායි බත් ටික උයන්නේ. කවුද මේක කියන්නේ? කොහෙන්ද මේක ආවේ? මේ බුද්ධ චරිතෙන් අපට ආවේ. අපි නොදන්නවට මේ බුද්ධ චරිතයෙන් තමයි මේක ආවේ. ඒ ආවේ කොහෙන්ද? එදා අර අනිමිස ලෝචන පූජා පවත්වපු ඒකෙන් තමයි අපි මේක ඉගෙන ගත්තේ. එතකොට පෙදරේරුවේ තමන්ගේ වැඩ පටන් ගන්න ගිහිල්ලා මේසෙන් නැන්දට වැඳලා බදාම ටිකට වැඳලයි එයා වැඩ පටන් ගන්නේ. අපේ ජන ජීවිතේ බලන කොච්චරක් තැන්වල මේ ගුණ අපිට දකින්න ලැබෙනවද කියලා. දැන් වාහනයක් පදවන රියදුරු මහත්තයෙක් උදේ පාන්දර එකපාරට වාහනේ එලවන්න පටන් ගන්නෑ. වාහනේ වාහනේ පණ ගන්නවලා වාහනේ සුක්කානකට වැඳලයි වාහනේ එලවන්න පටන් ගන්නෙ. ලෝකේ මොන රටකද මේ ගුණේ තියෙන්නේ? මොන රටේද මේ මේ දකින්න දෙයක් තියෙන්නේ? කිසිම තැනක ඉගෙන ගත්තේ නැහැ, ඉගෙනුවේ නැහැ. නමුත් මේක ලේ වලට ආවා. කොහෙන්ද ආවේ බුද්ධ චරිතයෙන්? ඒසා බුද්ධ චරිතෙන් ආපු අසීමිත බලපෑම ලංකාවේ ජනතාව තුළ ලේ මස් ඇට නහර මිදුළු හැමතැනම කැවි ගියා. මේ සම්බුද්ධ ජයන්තිය කියන එක පමණක් සිහිපත් කරලා අද අපි මේ දක්වන උනන්දු වගේ උනන්දුවක් නෙවෙයි අපේ ආදි මුතුන් මිත්තන් දැක්ුවේ. අපේ ආදී මුතුන් මිත්තන් වශයෙන් ජීවසේ බෞද්ධ ජනතාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුද්ධාමි පයින් දුන්නාට පස්සේ ඒ ජනතාවට හැමදාම සම්බුද්ධ ජයන්තියක් තුන දිනපතා උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවල රෑ නිින්දට යන අවස්ථාව දක්වා බුදු ගුණ වලින් නෑවිච්ච කැවිච්ච උපවත්ව ජීවිතයක් තමයි අපි ආදි මුතුන් මිතු ගත කළේ. ඒ නිසා තමයි මේ රට ධර්මදීපයක් වුනේ. ඒ නිසා තමයි මේ රට දාන්‍යාගාරයක් වශයෙන් මුළු ලෝකෙම ගෞරවයටපත් වුනේ. මම මේක උදාහරණයක් කිව්වේ. ඊට පස්සේ අපේ ඉස්සර සිරිතක් තිබුණා සිංහල බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසට දරුවෙක් ආවට පස්සේ මාස 9ක ඒ දරුවා හම්බෙන කාලය පුරාවට අපේ පන්න පොත්වල තියෙන වචනයක් පින්නවත් මොකද්ද? ගප්පෙලහර කියලා. ගප්පෙලහර කියලා කියන්නේ කුසල දරුවෙක් ආවට පස්සේ ඒ දරුවා ලැබෙන අවස්ථාව දක්වා මමටත් කුසේන පින්වත් දරුවටත් ಗುಣ නෝන දියුණු කරන්න ඇති කරන ආගමික පරිසරේ මව කුසේ ඉන්න තාක්කල් ඒ කාලේ අම්මා වැඩිපුර පිරිත් අහනවා වැඩිපුර පන්සල් යනවා බෝධි පූජා පවත්වනවා නෑද අය ඔක්කොම ගෙදෙට්ට ඇවිලා දුවේ කියලා කරුණාවෙන් ආදරෙන් කතා කරනවා. කැමති කෑමෝජාටි ගෙනලා දෙනවා ළඟට ඒ අම්මට. පුදුම තරම් ගරුත්වයක්. ඒ කුසේ ඉන්න දරුවා අම්මා සතුටු වෙන මොහොත සතුටු වෙනකොට අම්මගේ ඇඟෙන් ශ්‍රාවියක් පිටන හෝමෝන් එකක් සතුට ඇති වෙන හෝමෝන් එක. අම්මා සතුටුන මව කුසේ ඉන්න දරුවා සතුටුන ඒ දරුවාගේ ශරීරෙන දරුවා මව කුසේ ඉන්න දරුවාගේ ශරීරෙනුත් සතුට ඇති වෙන හෝමෝන් එක නිකුත් වෙනවා. මේවා අපේ ඉස්සර දෙමෝපියෝ දැනන් හිටියා. තාක්ෂණයේ විද්‍යාවල දියුණුව වුණත් ඒ ඒබඳු යුගයක් නුනත් අපේ දෙමෝපියෝ වැඩිහිටියෝ බෞද්ධ ජනතාව මේක තේරුම් ගන්න. ඒ නිසා ඔය ගප්පෙනහර කියන වචනයෙන් අදහස් කරන්නේ කුසේින දරුවා මව් කුසේ ඉන්න අවස්ථාවේ ඉඳලා ගුණවත් දරුවෙක් නැනවත් දරුවෙක් කරන්ද ගත්තු ආගමේ පසුබිම තමයි එකෙන් අදහස් කරන්නේ. දැන් බැරි වෙලාම අතරේ ඒ මව් කුසේ ඉන්න දරුවා ගර්භාෂයේ ඉන්න වෙලාවේ ඒ අම්මගේ හිත අසන්තෝෂ නම් ප්‍රෞද්ධත්වයෙන් අම්මා දකින්නේ. අම්මගේ හිත නිතරම කේන්ති ඇති ඇති වෙනවා. ඒතර දරුවන්ට කේන්ති ඇති වෙන ශ්‍රාවයක් හෝමෝන් එකක් මව් කුසින දරුවගේ ශරීරයෙන් එන. ඒතර මව් කුසින් බිහි වෙන්නේම තරහකාරී. වෛරක්කාරී, ක්‍රෝධය ඇති කෙනෙක්, තරහ ඇති කෙනෙක්. ඒතර ඒ වගේ කෙනෙක් බිහි වුණාම සමාජයට හානියක්. ඒ නිසා මේ ගප්පෙන්හර කියන වචනේ අපේ සමාජයට ආවේ බුදුහාඳුරුවන්ගේ බුද්ධ චරිතයෙන් ලැබිච්ච ආදර්ශ අනුව ගුණවත් නැනවත් දරු පොරපොරක් හදන්න ඕන නිසා. නමුත් දැන් මේ කියන කරුණ අද සමාජේ නැත්තරම නෑ කියලා මම කියන්නේ නෑ. තියෙනවා නමුත් ඒ පැරණි සමාජයේ තරමටම ඒව දැන් අද ක්‍රියාත්මක වෙනව අඩුයි. ඒ දරුවා මව්කුසින් බිහි වුණාට පස්සේ බලන්න අපේ ආදී මුතුන් මිත්තෝ අම්මලා තාත්තලා වැඩිහිටියෝ බෞද්ධ සමාජය සකස් කරනකොට මේ පිළිවෙතින් පෙර ගැසමු වෙන ජීවිත කාලය පුරාණම සකස් කරගත්තු විදිය. දැන් මේ මව් කුසෙන් දරුවා බිහි වුණාට පස්සේ දැන් මේ දරුවා පොඩි කාලේ ඇකේ තියාගෙන දරුවා නලවනකොට අපේ අම්මලා මොනවද ඒ කාලේ කිව්වේ දරු නැලවිල ගී මම එක දරු නැලවිල ගීතයක් කියන්නම් ඔය පිනක දැන ගැනීම සඳහා දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා නාඩා නැල වෙන්න පුතා බුදු සරණයි නුඹට පුතා මෙන්න බලන්න පැරණි අපේ සමාජයේ දරුවෙක් නලවන දරු නැලවිලි ගීතයක්. දැන් මෙතනගේ බුද්ධ චරිතය බුදු සරණයි නුඹට පුතා. හයක් අටක් නොතේරෙන පුංචි කිරි දරුවා එකේ තියාගෙන අම්මා බුදු සරණයි නුඹට පුතා කියා පුංචි දරුවගේ හිත පිරිමදමින් දරුවා නින්දර යවුවා. ඒක එහෙම හදන දරුවේ කවදාකවත් අපරාධකාරයක් වෙනවද? විනාශකාරයක් වෙනවද? සදාචාරයෙන් ඈත් වෙන කෙනෙක් වෙනවද නැහැ. එතකොට ඉබ්බඳු තත්වයකින් මේ බුදුහාගරගේ බුද්ධ චරිතය මෞකසල දරුවෙක් ආපුදා ඉඳන් මුළු ජීවිත කාලයේ පුරාවටම බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතයේ ආශිර්වාදය ධර්මයේ ආශිර්වාදය සංඝ රත්නයේ ආශිර්වාදය ලේ වලට කැවෙන විදිහේ පරිසරයක් තමයි අපේ ආදි මුතුන් මිතු හැදුවේ දැන් මේ ಗುಣධර්ම කියනවා පින්වත්නි කළු ලෑල්ල දාලා උගන්වන්න බෑ. ගණිතය උගන්වන්න පුළුවන්. විද්‍යාව උගන්වන්න පුළුවන්. තවත් විෂයක් උගන්වන්න පුළුවන්. ಗುಣධර්ම කියන ඒවා උගන්වන්න බෑ කළු ලෑල්ල කවදාකවත්. ආදරය, කරුණාව, සෙනෙහස, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, දෙමව්පියන් සැලකීම, වැඩියෙන් යන ගරු කිරීම මේවා උගන්වන්න බෑ කළු ලෑල්ල උගන්ලා. එහෙමනම් මේ උගන්වන්නේ කොහොමද? උගන්වන්න බෑ දරුවන්ට මේවා කාන්දු වෙන්න ඒ වුණා කරන පරිසරය සකස් කරන්න. දැන් අප ලස්සන මලක් ඕන නම් රෝස මලක් ඕන නම් අපි රෝස ගහ කිටවලා ඒකට වතුර දාලා පෝර දාලා ඒ ගහ ආරක්ෂා කරලා ඒක අවුවෙන් අවුව වැටෙන්න සලස්වලා ඒකට හුලං එන්න සලස්වලා කෘමින්ගෙන් ආරක්ෂා කරලා ගහ ලොකුවට හැදුනාට පස්සේ රෝස පොහට්ටුවක් රෝස ගහෙන් එනවා. ඊට පස්සේ ඉවසීමෙන් මේ මල පිපෙනකන් අපි ඉන්න ඕන. දැන් අපි රෝස මලක් හැදුවේ නෑ බලෙන් අපි මොකද කරේ? රෝස ගා කිටවල මල පිපෙන්න ඕන කරන පරිසරය සකස් කළා ලස්සන රෝස මලක් ලැබුණා. මිනිස්සෙක් හදන්නේ නැත්නම් නියතාවට. ඒ නිසා අපේ ආදි මිතුන් මිත්තෝ අපේ දෙමව්පියෝ දැනන් හිටියා චරිතවත් ගුණවත් වැදගත් දරු පරපුරක් හදන්නේ කොහොමද කියලා. ඒ පරිසරයේ gedara තුන නිර්මාණය වුණා. ඒකට මුල්ුණේ බුද්ධ චරිතය. බෝසත් චරිතය. ජාතක කතාවල්. වීර කතාවල්. දැන් අපි ඉස්සර අම්මලා තාත්තලා පුංචි කාලේ දරුවෝ උපන්නට පස්සේ වැඩි හරියක් ආච්චි යතේ සී යතේ දරුවෝ හැදෙනවා. තමයි අම්මා තාත්තා කාර්ය බහුලයි. ඒ අපේ ආච්චිලා අම්මලා ඉස්සර සමාජිතේ වුණා ඒ අය කතා සිය ගාණක් ඒ ගතිය දැනන් හිටියා. දැන් පුංචි දරුවෝ වට කරගෙන ආච්චි සීයා පුංචි දරුවන්ට කතාවක් කියන්නේ. මොනවද මේ කියන කතා? ජාතක කතා, ලස්සන ජාතක කතා. බුදුහාමරගේ බුද්ධ චරිතය. ඒක ලස්සන බණ කතා. දැන් මේ පුංචි දරුවා හරි ආසයි කතා අහන්න. දැන් මේ ළමයි මේ කතා අහගෙන ඉඳලා නිින්දන යනකොට නිින්දෙන් හීනෙන් දකින්නේ මේ කතා මේ ළමයි. එතකොට බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය ඇඟේ තියෙනවා. උන්වහන්සේ දේශනා කළ ධර්ම කරුණු ඇඟේ තියෙනවා. බෝසත් සිරිත ඇඟේ තියෙනවා. එහෙම ඇදෙන මිනිස්සෙක් සදාචාර සම්පන්න බෞද්ධ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. අන්න පිළිවෙතින් පෙරගැසුණු වෙනක අපේ ලංකාවේ මිනිස්සු මෙන්න මේ තාලයි තමන්ගේ ජීවිතය සකස් කරගන්නේ. ඒ නිසා අපිට පේනවා දැන් අද වෙන විට විශාල යුග පරිවර්තනයක් වෙලා තියෙනවා. සමාජයේ කාර්මික වෙලා තියෙනවා, නාගරිකරණය වෙලා තියෙනවා, මිනිසුන්ගේ ඕනෑකම් ආසාවන් වැඩි වෙලා තියෙනවා, බෞද්ධ සම්පත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපේ සරල බෞද්ධ සමාජ ක්‍රමය අපේ ඈත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් අපි මෙච්චර අපරාධ වැඩි, මෙච්චර මිනුම් බැරුම් වැඩි, ස්ත්‍රී දූෂණ වැඩි, ධර්මයෙන් ඈත් වෙලා සමාජයේ වික්ෂිප්ත වෙලා කියලා ඔය නොයෙක් තැන්වල අපි සාකච්ඡා කරන මෙන්න මේ හේතු නිසා. එහෙමනම් අපිට නැවතත් ධර්මද්වීපයක් අපේ රට කරගන්න නම් නැවතත් අපේ ධම්ම ආලෝකයෙන් අපේ රට ආලෝකමත් කරගන්නම් අපි අතීතෙන් ආදර්ශ අරගෙන අපි අඩුපාඩුකම් සකස් කරන අපේ හැදෙන දරු පරම්පරාවට මේ බෞද්ධ උරුමය ලබා දීම තමයි අපේ වැදගත් යුතුකම. අන්න ඒ කාරණාව ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා මම අපේ පින්නතුන්ගෙන් විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම අපේ තිබුණා හැම මොහොතකම බුදුහාමුදුරුවන්ගේ චරිතය තමයි අපි නිතරම ආදර්ශයට ගත්ත අපේ ලංකාවේ ජනතාව. දැන් එතකොට බුදුහාමුදුරුව ගැන අසීමිත භක්තියක් උතුරායන බුද්ධ ගෞරවයක් ගරුත්වයක් තිබුණා අපි හැම කෙනෙක් ළඟම. ඒ නිසා දැන් බුදුහාඳුරන්ගේ පුරිස ධම්මසාරකේ ගුණය, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, උන්වහන්සේගේ අභීතත්වය, උන්වහන්සේගේ කරුණාව, දයාව, උන්වහන්සේ අෂ්ටලෝක ධර්මයට මූණ පාපු විදිය මේ ගැන හොඳ අවබෝධයක් අපේ පැමිණි ගැමියන්ට ජනතාවට. ඒකට දැන් විවේක වෙලාවට හම්බුනාට පස්සේ මේව තමයි කතා කරලා එක්කෙනා. අර සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා පින්නතුන් අහලා ඇති කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති දීමතාම් විවසනේච මූර්ඛාණං නිග්‍රාය කලහේනවා කියන මේක සංස්කෘත ශ්ලෝකයක්. දැන් මේකෙන් කියන්නේ මේ උගත් විද්වත් මිනිස්සු එකට එක්කව වෙච්ච වෙලාවට ඒකෙන් කාලය ගත කරන්නේ කොහොමද? කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන වැදගත් ධර්ම සාකච්ඡාවල් වටිනා අදහස් සාකච්ඡාවල් කරගෙන තමයි කටික තමන් විනෝද වෙන කාලය ගත වෙන්නේ. නමුත් මෝඩයා කියන පුද්ගලයා නිතරම තමයි කාලය ගත කරන්නේ කොහොමද? ව්‍යසනීයක මූර්ඛාණං. එක්ක කලකෝලාහලයක්, එක්ක සංඩුවක්, එක්ක අනුරූප දූපයක් සොයන එකක්. එහෙම නැත්නම් නිදාගෙන කොච්චරක් හරි වැඩිපුර. මේ තමයි අන්ධපාල මෝඩයෝ තමන්ගේ කාලය ගත කරන විදිය. ඒක අතීතයේ ජීවිතයේ අපේ ආදී මුතුන් මිත්‍ර බෞද්ධ සමාජය. ඒකට එක්කහු මලගයක් වේවා, මගුල්ගයක් වේවා, ගොවිතැන් කරන වෙලාවල හම්බෙච්ච වෙලාවට මොනවද කතා කළේ? බණ කතාවයි. බුද්ධ චරිතය, බෝසත් සිරිත මේව තමයි සාකච්ඡා කළේ. මේව තමයි ළමයි අහන් හිටියේ. මේව තමයි තරුණ පිරිස අහන් හිටියේ. මෙන්න මේ වගේ පරිසරයක් තුලින් තමයි මේ ලංකාවේ ධර්මයට ගරු කරන ජනතාවක් ඇති වුනේ. ඒක අද අපි මේ தත්ත්වයේ තේරුම් අරගෙන අපේ ළමයි දකින දේවල් අද එච්චර සුබදායක නැහැ. ආහන දේවල් එච්චර සුබදායක නැහැ. දරුවන්ට ඔරොත්තු දීමේ හැකියාව නැහැ. දැන් ජාත කතා වලින් පෙන්눔 කරනවා බෝසතාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මයේ මූණ පාපු විදිය. ඒ ඒ වගේ අවස්ථාවල මොනතරම් ගැටලුවක් ආවත් ජීවිතේට හානියක් කරගන්න නැතුව ඒව විසඳගත්තු විදිය. ඒ ඔය පින්තුන් දන්නවද මේ ඊයේ පෙරේද පත්තරේ පළ වුණා පාසල් යන දරුවෙක්. සාමාන්‍ය පෙළ පන්ති. විදුවල්පතිතුමා වැරද්දක් කළා කියලා අවවාදයක් කළ පොඩි දඬුවමක් දුන්නම මේ ළමයා ගෙදර ගිහිල්ලා ගහක එළිලා බෙල් වෙලා දාගෙන ජීවිතේ නැති කරගත්තා. ඇයි දැන් මෙහෙම එකක් වෙන්න හේතුව? මෙන්න මේ පරිසරය නෑ මේ ළමයා. ජාත කතාවල් අහලා, බුද්ධ චරිතය අහලා, අස්ත ලෝක ධර්මයේ මොකදලා තේරුම් ගන්න පුළුවන් මට්ටමක මේ චරිතය සකස් කරලා තිබ්බනම් වැඩි හිටියෝ පොරොත්තු දෙනවා. දැන් මහා විශාල ගස් තියෙනවා. මහා හැම පැත්තෙම හුළඟ හමනවා. මොනතරම් වේගවත් උණුගක් ආවත් ගහේ මුල් ශක්තිමත් නම් ගහ බිම වැටෙන්නේ නැහෙනි. අපේ චරිතයත් ඒ වගේ. අපේ චරිතයට ඔරොත්තු දීමේ හැකියාව තියෙන පණිවුඩ, sannivedana, කතාවල් මේ ධර්මය තුලින් අපේ ජීවිතය මහා මහා ශක්තිමත් මේ හයිය තියෙන මුල් තියෙන ගහක් වගේ පෞරුෂයක් තියෙන චරිතයක් බවට පත් කරගත්තොත් ඕන දෙයකට ඔරොත්තු දීමේ හැකියාව අපිට ඇති වෙනවා. ජීවිතේ නැති කරගන්න කෝච්චියට පනින්න වහ බොන්න යන්නේ ඒ වගේ මිනිස්සු. අපේ ලංකාවේ මිනිස්සුන්ට එහෙම වුවමනාවක් තිබුණේ නැහැ ධර්මයෙන් ශක්තිමත් වෙලා තිබුණා. ඒ නිසා මේවන් ඈත් වීම තමයි සමාජ ප්‍රශ්නය. එදපින්නම් ඉස්සර අපේ දෙමව්පියෝ උදේ පාන්දර ඇඳෙන් නැගිටින බුදුහාර මතක් කළා. බුදු සරණයි. ඇඳෙන් උදේ පාන්දර නැගිටින බුදු සරණයි කියාගෙන. ඊට පස්සේ දවසේ වැඩ එක්කම ඉවර කරලා වෙලා රාත්‍රියේ නිින්දට යනකොට පවුලේ කට්ටිය එක්කම එක්කව වෙලා පන්සිල් සමාදන් වෙලා දන්න තරම් ගාථාවල් එහෙම කියලා බුදුවරු මතක කරලා නිින්දට යන. එහෙම සමාජයක් ලංකාවේ තිබුණේ. දැන් අපි වෙන ඈත් වෙලා මේ අපිට තියෙන ප්‍රශ්නේ එතනයි මේ තියෙන්නේ. අපි අඳුර ගන්න ඕන. ඊට පස්සේ බලන්න දැන් ගමනක් යනකොට දැන් ආනමා කවදද ආපහු එන්නේ කියලා. දැන් හුඟක් දෙනෙක් කැමති නැහැ ආපහු එන දවසේ වෙලාව කියන්නේ. දැන් මේ මහපන් අපේ ආදි මුතුන් මුතු හරි ලස්සන ධර්මානුකූල උත්තරයක් දුන්නා. 50ක් රටක් තිබුණොත් අහවල් දවසේ එනවා. ඒ කියන්නේ ජීවිතය අත්‍යදයිනේ. හිතන්න බෑ කවදා කොයි දේ මොහොතේ මොකක්. එයා දෙන උත්තරේ ධර්මානුකූලයි. මොකද කියන්නේ 50ක් රටක් තිබුණොත් මං අහවල් දවසේ එනවා. මට හානියක් කරදරයක් වුණ නැත්නම් මං ආව දවසේ ගෙදර එනවා. ධර්මයෙන් තමයි හැම වචනයක්ම මේ කට්ටියන් ළඟ තිබුණේ. ධර්මයෙන් පෝෂණය වෙච්ච චරිතයක් තිබුණේ. ජීවිතය ගැන ඕන්ට වඩා ලොකු බලාපොරොත්තු යන මහා තණ්හාවෙන් ගොඩ ගාගෙන ඉන්න කල්පනාවක් තිබුණා. සල්ල ජීවිතයක්. ඒ තමයි බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතයෙන් අපට ආපු ඒ ගමන් මඟ. ඒ වාගේම ඊළඟට පින්වත්නි දැන් දෙමව්පියෝ ධම්මල තාත්තලා දැන් අම්මා දැන් අම්මට අපි වෙලාව නිකම් අම්මා කියන්නේ නැහැ. අපි කියනවද? බුදු අම්මේ දැන් අපිට ඔළුවේ ගැක්කුමක් හැදෙනවා. බඩේ ගැක්කුමක් හැදෙනවා. නොයේ බෙහෙත් කරනවා. ඉවස ගන්න බෑ වේදනාව දරා ගන්න බෑ. මොකද්ද කියන්නේ ඒකට? බුදු අම්මේ කියලා තමන්ගේ වේදනාව සමනය කරගන්න කවුද මතක් කරන්නේ? බුදුහාඳුරේ අම්මයි. අම්මාගේ අම්මා කියන වචන මුලින් බුදු කියන වචනේ. බුදු තාත්තේ. දැන් වෙලාව සමාඩේ දැන් ওই දරුවෝ ගෙදර දොරේ පොඩි පොඩි වැරදි අඩුපාඩුකම් දඟ වැඩ කරපුවම අම්මා හරි තාත්තා හරි දඬුවම් කරනවා. දඬුවම් කරන දරුවා මොකද මේකෙන් සාහනයක් සත්සා ගන්න කියන්නේ? බුදු තාත්තේ ගහන්න එපා. බුදු අම්මේ ගහන්න එපා. ඇයි මේ වචනේ දරුවගේ කටින් පිට වෙන්නේ? බුදුහාමුදුරුවෝ තමයි අපි ආරක්ෂාව. බුද්ධං සරණං ගච්ඡාමි. මම බුදුන් සරණයි පුංචි දරුවයි කටින් බුදු අම්මේ කියලා කියනවා. මොකද අනුකම්පාව ඉල්ල ගන්න. ඒ වචනේ අහපු ගමන් අම්මගේ හිත මෙල්ල වෙනවා. තාත්තගේ හිතේ අනුකම්පාව ඇති වෙනවා. දරුවා නංගුමින් නිදාස් වෙනවා. බලන්න බුදුහාඳුරු අපේ චරිතයට අපේ ජන ජීවිත කොතරම් ලං වුණාද අපිට පේනවා මේ ලං වෙච්ච විදිය. බුදුහාඳුරන්ගෙන් තොර ජීවිතයක් අපිට තිබුණේ නැහැ. ධර්මයෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ අපට. හාමුදුරුන්ගෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ. එබඳු සමාජයක් තමයි ලංකාවේ බෞද්ධ සමාජය. දැන් අපි ඒව තව තේරුම් ගන්න උවමනා වෙනවා. ඊට පස්සේ බුදුදහමේ ඊටාම වැදගත් හරවක් මේ ධර්ම කරුණු ඊටාම සරල විදිහට අපේ ජීවිතවලට හුරු කරගත්ත අපේ මිනිස්සු. දැන් බලන්න කර්මයේ පිළිබඳ සංකල්පය. දැන් හොඳ දෙයක් කළොත් හොඳ විපාක. දැන් නරක දෙයක් වලොත් නරක විපාක. මේ කර්මය පිළිබඳ සංකල්පය තුලින් මේ අස්සලෝක ධර්මයේ මූණ පානකොට ඒවා ඉවසා විඳ දරා ගැනීමේ හැකියාව අපි පුරුදු කරගත්තා. දැන් මේ වань කර්මයේ පිළිබඳ අපේ ජන ජන කවියක් කර්මයේ පිළිබඳ ජන කවියක් ලැබෙන්නට තිබෙන හොඳ නරක දෙක මිස අනුන්ට කරන්නට බැරිය ಗುಣ දොස. Tamanට යෙදෙන්නේ పూర్වෙහි දොස අනුන්ට කියන්නේ කුමකටද දොස? අපිට යංගේසි කරදරයක් වුණාට පස්සේ අරයට දොස් කියලා මෙයාට දොස් කියලා වැඩක් නැහැලු. අරයා නිසා මට මේක වුණා, මෙයා නිසා මේක නිසා වුණා කියලා කියනට වඩා තමන් විසින් අතීතයේ හෝ මේ ආත්මයේ හෝ කරලද කර්ම විපාකය නිසා මට මේ දේ වුණා කියලා එහෙම හිතන්න තමයි මේ සමාජය පුරුදු කරලා තිබුණේ. අපි එහෙම තමයි කර්මය පිළිබඳ ඒ අදහස අපේ ජීවිතේ අපි බාරගත්තේ. ඒබඳු සමාජයක අපි හිටියා. ඊට පස්සේ පින්වත්නි ඉස්සර අපේ තිබුණා සමාජී ඊටාම ජනප්‍රිය ජීවිතයක අංගයක් තමයි මොකද්ද? වන්දනාගමන් යෑම. දැන් තියෙන්නේ වන්දනාගමන්ද විනෝදගමන්ද? ඒ ඔය පින්නතුන් කරුණාකර පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ දැන් අද වෙන විට වන්දනා ගමන්ද තියෙන විනෝද ගමන්ද. දැන් ශ්‍රී පාද වන්දනාවේ යන්නේක අද විනෝද ගමන වලටපත් වෙලානේ. කතරගම යන්නේක අනුරාධපුරේ යන්නේක පොළොන්නරුව යන්නේක මත්පැන් බෝතල් අරගෙන සංගීත පාණ්ඩ අරගෙන වෛවානන්ද යාති ඇඳුම් පැළඳුම් අරගෙන කිසිම හරයක් නැති ගී සින්දු කියාගෙන එහෙම යන ක්‍රමයක් නේද දැන් මේ තියෙන්නේ ඉස්සර කොහොමද අපේ වන්දනා ගමන් විනෝද ගමන් වන්දනා ගමන් ඒවා. මෙන්න වන්දනා ගමන කවියක්. බුද්ධං සරසනේ සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන එන්නේ මිතුන් සරණේ අදහාගෙන මේ වන්දනා කවියක් දැන් මේ කවිය බලන්න බුද්ධං සරණේ සිරස දරාගෙන බුදුහාඳුර කොහෙද වැඩ ඉන්නේ? අපි කොහෙද? සිරස ගැන ගානද? ඔළුව. බුදුහාඳුර අපි ඔළුවේ වැඩ ඉන්නවා. මේ කවියෙන් කියන්නේ ඒක මේ වන්දනා කවියෙන්. ඔළුව කියන්නේ මිනිස්යාගේ උතුම්ම තැන. බුදුහාඳුර අපේ සිරස ඔළුවේ තමයි අපේ බුදුහාඳුර වැඩ ඉන්නේ. ඉතින් බුදුහාඳුර ඔළුව වැඩ ඉන්නවා නම් බුදු ඒ ඒ වගේ ඔළුවක් නරක් වෙන විදිහක් නැහැ. කොච්චර පිරිසුදුනක් වෙන බුදුහාඳුර වැඩ ඉන්න තරම් කොච්චර පිරිසුදු වෙන්න ඕනේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත් වෙච්චි ගන්ධ කුටියක් වගේ තැනක් වෙන්න බෑ බුදුහාර වෙන්න අපේ ඔළුව. මෙන්න මේ කවිය කියනවා වන්දනා කරනකොට බුද්ධං සරණේ සරණේ සිරස දරාගෙන. බුදුහාර අපේ ඔළුවේ වැඩ ඉන්නවා. එතකොට ධම්මං සරණේ සිත පහදාගෙන නිතරම ධහම අපේ හිතත් එක්ක තියෙනවා. හිත අපිරිසුදු වෙන්නේ නැහැ ධහම අපේ හිත තුළ තියෙන එක. සංඝං සරණේ සිවුරු දරාගෙන අර මංගල සූත්‍රයේ තියෙනවා නේද මේ සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමන් කියලා. හාමුදුරුව දැකීමත් දෙලව දිනට හේතුව මඟුල් කරුණක්. දැන් මේ කියන්නේ සංගම් සරණේ සිවුරු දරා බැලූ බැලූ අතේ කහ පාටින් බබන සිවුරු දරාගත්තු හාමුදුරුවලු මේ වන්දනාව යන්නේ. එතකොට එන්නේ මිතුන් සරණේ අදාහගෙන අපි මේ වන්දනා ගමන යන්නේ තුනුරුවන් අදාහගෙන තුනුරුවන් ගරුත්වයෙන් යන ගමනක් අපි මේ යන්නේ. මෙන්න අපේ සමාජය අපි ජීවත් වෙන්නේ මේ විදිහෙන්. මේ වගේ තමයි අපි දැන් මේ ඈත් වෙලා තියෙන්නේ. ඒකයි මේ ප්‍රශ්න. ඒසා සම්බුද්ධත්වයන්ද සිහිපත් කරන මේ උතුම් අවස්ථාවේදී අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන වර්තමානයේ අලුපාරුකම් හදාගෙන නැවතත් මේ රට ධර්ම දීපයක් දහම් දෙවෙනක් ධාන්‍යාගාරයක් බවට පත් කරගන්න අපි හැම කෙනාම අදිස්ථාන කරගන්න ඕන. ඒ වගේම පින්වත්නි අපේ මේ ලංකාව කෘෂිකාර්මික රටක්. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම ධාර්මිකව. ගොවිතැන් කරගෙන, හේන් හදාගෙන, වැව් හදාගෙන, වැවයි දාගමයි ගමයි පන්සලයිනේ අපේ සංකේතනේ. කවුරුත් දන්නවා. වැවක් හරනකොට ඒකෙන් එළියට එන පස්තුගෙන් හදන දාගගනේ. ඒ වැවේන වතුරෙන් ඔන්න අපේ කුඹුරු යායක් අපි අස්වද්දන. ඔන්න ශාස්ත්‍රීයත්වයේ සෞභාග්‍ය, ආර්ථිකය. ආධ්‍යාත්මය හදන පන්සලෙන් චෛත්‍ය බෝධි විහාරය. වැවයි දාගබයි ගමයි පන්සල අපේ සංස්කෘතික සංකේත. ඒතර ගොවියෝ ඒ කාර්ය විහෙස මහසල වැඩ කරනවා. දෑතේ දෙපায়ে මහන්සියෙන් අපේ ගොවියෝ ගොවිතැන් කරනවා කුඹුරු හදනවා වගා කරනවා හේන් හදනවා. ඒතර ගොවි ගොවි මහත්තුරු ඒ ගොවිතැන් කරන හැම වෙලාවම කුඹුරට බහින්නේ තුන්රුවන් මතක් කරනවා. කුඹුරට බහින්නේ තුන්රුවන්ට පුද පූජා පවත්වලා තුනුරුවන් මෙනෙහි කරගන්න. දැන් එහෙම වගා කරන පටන් සමහර ගොවියන්ගේ අතන මගදී වැස නැති වෙලා නොයේ කාල විපාක දෝෂ ඇති වෙලා වගා පාළු වෙනවා. එහෙම වගා පාළු වෙච්චිලාට ඒ කාලෙදි ගොවිය වහ බිව්වේ නැහැ. ඒ ඔය පින්නතේ මෑතක ඉඳන් අහන්න පටන් ගන්න වහ බිලා මැරෙන ගොවි ගොවි මහතුරු කියන දැන් මේ අහනවලද මේ ළඟදී මෑතක ඉඳලා. අපේ ජීවිතේ කවදාකවත් ඉස්සර එහෙම අහලා තිබුණේ නැහනේ. මෙන්න ගොවි මහත්මේ කියන කවියක් ඒ කාලේ. වගා පාළු වුණා, වැස්ස නැති වුණා, ගොවි කුඹුර පාළු වුණා. මෙන්න බාන අහිංසක විදියට ලංකාවේ බෞද්ධ දහමින් පෝෂණය චරිතයක් දෙන ගෝවි මහත්මයාගේ ලස්සන කවියක්. කල්බලා නොවේද ගෝවිතන් කරන්නේ මල්වරා නොවේද කිරිවැද පැසෙන්නේ සෙනසුරා නොවේද වැහි පල නොදුන්නේ ලෞතුරා බුදුන් කවදද දකින්නේ ගෝවිතන පාලුනාම වැස්ස නැති වෙලා වහබිව්වේ නෑ ගෝවියා එයා මතකන කවුද ලෞතුරා බුදුන් කවදද දකින්නේ බුදුහාමරගේ පිහිටෙන් අපට සිතක් සැලසෙනවා කියලා අන්න හිත හදාගන්න මෙන්න අපේ සමාජයේ ඒ නිසා අපි අතීත සමාජය දිහා බලලා 2600 බුද්ධ ජයන්ති සිහිපත් වෙන මේ වැදගත් අවස්ථාවේදී අපි හැම කෙනෙක්ම ධර්මයේ ලං වෙන්න ඕන. ධර්මයේ කියන එක දැන් සමහරක් පින්නතුන් ඇත්ත කියනවා දැන් අපි අද සමාජය වෙනකොට දැන් බෝධින් වහන්සේ මතක් වෙනවා අපිට කරදරයක් වුණාම. ජීවිතයක් දුකක් වුණාම කරදරයක් වුණාම හදිසි අනතුරක් වුණාම ඔන්න පන්සල මතක් වෙනවා. විහාරේ මතක් වෙනවා. බෝධින් වහන්සේ මතක් වෙනවා. මගේ හැම කෙනාටම නෙමෙයි සමහරක් අයට. නමුත් දැන් මේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු දැන් බලන්නකො එහෙම ජීවත් වෙච්ච ඇයිද කියලා. උදේ ඇඳෙන් නැගිනකොට බුදුසරණයි කියලා නැගිටින්නේ. නින්දට යන්නේ බුදුසරණයි කියලා. ජීවිතේ හැම මොහොතකම තුනුරුවන් එක ජීවත් උනේ. කරදරයක් විපතක් වුණාම ලෙඩක් වුණාම දොස්තර මහත්මයා බලන්න යන්නේ. දැන් සමහර කට්ටිය පන්සල් ගන්න ඒ වගේ. කරදරයක් වෙනකම බලන් ඉන්න ඔය කරදර නිදහස් වෙන්න බෝධි පූජා පවතන බුදුන් වඳින්න යන්න. ඒක ධර්මයෙන් ඈත් වීමක්. ඒ නිසා මෙන්න මේ 2600 සම්බුද්ධ ජයන්තිය හොඳ වැඩගත් තීර්ණාත්මක වැඩගත් අවස්ථාවක් බවට පත් කරගෙන අපේ ආදි මුතුන් මුතන ගෞරව පහර දක්වමින් ඒ අයගෙන් පාඩම ඉගෙන නැමතත් අපි අනුපාඩුකම් සකස් කරන මේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න හැම කෙනෙක්ම උනන්දු වෙන එක මතක් කරමින් දැන් මේ අවස්ථාවේ අපේ ධර්ම දේශනාව මෙතින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ අවස්ථාවේ සලකා ගන්න පංචශීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් අවසීලුම හැම කෙනාටම යහපත සඳහා හේතු වේවා මියගේ ඥාතීන්ට දෙවියන්ට අපසාම කෙනාටමත් උතුම් වූ නිර්වාණාභෝධ සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මියගේ තම දෙමාපියන් වන එම් තෝමස් කුරේහා එම් ලීඩියා ප්‍රනාන්දු යන අයට හා භාර්යාවන් W. ඊලින් ෆොන්සේකා හා බර්නාඩ් කුරේ පුතුට හා එඩ්මන්ඩ් සොයිසා හා Adeline Peiris Danishtha Fernando Grace Vinitha L Thomas Silva හා ලසන්ත ප්‍රනාන්දු යන අයට පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින එම් පීටර් කුරේ හේමසිරි සොයිසා හා මර්සි කුරේ ඇතුළු සේපාලි රීටා නිමල් නිසාන්ති රංජිත් ධම්මිකා නිහල් ප්‍රියන්ති ඇතුළු දරුවන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ යුද හමුදාවේ සිට විශ්‍රාමික යුද හමුදාවේ සිට විශ්‍රාමලත් අංක 33 මුහුදුබඩ පාරේ පදිංචි එම් පීටර් කුරේ මහතා විසින් ඒ පින්නතුන්ගේ බලාපොරොත්තු පුණ්‍යානුමෝදනාවක් ඉෂ්ට සිද්ධ වෙන්නට අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේට ආර්දනා කරන පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අද එම ධර්ම දේශනාවේ දායකත්ව ධර්ම පින්නතුන් හුඟක් වේසලා මහත්ලා මග දුරකට ගෙවාලා හුඟක් වේ පෑදම් කරලා ඊටාමන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද ධර්ම සඳහා අද මේ ස්ථාන පැමිණියා. පැමිණෙන්නත් ඔබ සියලු දෙනාටම අපි මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා. ඒ තම තමන්ගේ ප්‍රාර්ථනාවල ඒ ආකාරයෙන් ඉස්සරහට දේවා. අද එම නම් සඳහන් කළ දායකත්වයේ බාරගත්තු පින්නතුන් මක් අතර ගෙවාගෙන හුඟක් වේසමාංශ බොහොම ශ්‍රද්ධාවෙන් අද මේ මැදිරියට ඇවිල්ලා මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කළා. පැමිණි ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා තම තමන්ගේ ප්‍රාර්ථනානුකූලව පින් ගන්න අපේක්ෂාවෙන් සිටිනව හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වේවා දීර්ඝාස ප්‍රාර්ථනා කරන සෑම කෙනෙකුට නිදුක් නිරෝගී භාව චිර ජීවනයේ උදා වේවා හැම කෙනාටම යහපතක් වේවා රට පුරා මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්දුන් සියලු දෙනාටමත් පින්නස් සෑම කෙනෙකුටමත් සිතක් සාන්තියක් වේවා උතුම් වූ නිර්වාණාභෝ සඳහා මේ පින් හේකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කවුරුත් දෙවියන් පින්නන ගාථා කියන්නේ. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සෑම කෙනාම ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා. වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ දකුණුතලන් ගම මෛරපාද පිරිවෙන් මහා දකුණුතරංගම මෛරපාද පිරිවෙන් මහා විහාරාධිහි තුති ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරී ආචාර්ය පූජ්‍යපාද වලේබඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරොග් නිරෝගී සුවය චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ සංයුක්ත තැටියක් ඔක් කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් වැඩිතරතුරු සඳහා විමසන්න 0111 30 710යි 82 දුරකථන අංකයෙන් 0යි 1යි 1යි 30යි 710යි 82 දුරකථන අංකය. ඔබ විදේශගතව සිටින ඥාති හිත මිත්‍රාදීන්ටත් පුළුවන් ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා ලබන මෙම ධර්ම දේශනාවලට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට ගොඩ වී. අපේ වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට ගොඩවන්න ධර්ම ශ්‍රවණය කරන්න. සිල් දිනාත්ම තෙරුවන් සරණයි